නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්නතුනිි අද දේශනා කරන්ට පලාපොරොත්තු වෙන්නේ මජ්්‍යම නිකායට අයත් චචක්ක කියන සූත්‍ර දේශනාව මේක තේරුම තමයි ච කියන්නේ හයට චක්ක කියන්නේ හයේවා හයක් කියන එකයි. හයේවා කරුණු හයක් දේශනා කළ තියෙන එකට තමයි චචක්ක කියලා කියන්නේ. එක් කාලයක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්න අවස්ථාවකදී බිසූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දම්මං වූ භික්කවේ දේශිස්සා මහනෙන මං ඔබලට ධර්මය දේශනා කරනවා. ආධිකල්්‍යයානන් මේ ධර්මය මුල බොහෝම යහපත් එකක්. මජ්ජයේ කල්්‍යයානම් මැදත් බොහොම ලස්සන එකක්. පරයෝෂකාන කල්්‍යයානම් අවසානයත් බොහොම ලස්සනයි සහත්තම් මේක අර්ථ සහිතයි. සභ්‍යන්ජනම් ප්‍රකාශන මාර්ධ්‍ය යුත්තයි. ඊළඟට කේවල පරිපුර්ණම් පරිසුද්දම් බ්‍රහ්මචරියම් ප්‍රකාසම් බොහෝම පරිපූර්ණ සම්පූර්ණ බ්‍රහ්මචරියාවක් මේ ධර්මය තුළින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ අවබෝධ කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ උන්වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම උන්වහන්සේ දේශනා කරන සප් පාතිහාරයම පාතිහාරි සහිත එකක්. ඊළඟට කරුණු සහිතව දේශනා කරපු ධර්මයක් හැටියට දේශනා කරලා තියෙනවා. එමුදු ස්වාකාත ධර්මය යම් කිසි කෙනෙ සිත පහදවා ගන්නවා නං එපමණකින්ම ඒ අයට මහා විපාක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනු. එනිසා මේ <clears throat> ධර්මය උන්වහන්සේ ඉතාමත්ම පිරිසිුදු ඒ වගේ මර්ථ සහිත ව්‍යන්ජන සහිත සෑමාකාරයකම පරිපූර්ණ ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. එනිසා ශාවකයන් හැටියට උන්වහන්සේ දේශනා කරනවා ශාවකයන් නිතරම පුහුණු කළ යුතු ධර්මතාවයක් තියෙනවා. ඇතිකර යුතු ධර්මතාවයක් තියෙනේ තමයි භගවාජානාති භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. අහන්න ජානාමි මම දන්නේ නෑ. භගවා සත්තා භාගිතුන් වහන්සේ තමයි සාතෘන් වහන්සේ. සාාවකෝ හමස්මි මමත් සාාවකය කියන එක නිතර සිහි කරන්න කියලා කියනවා. නිතරම සාාවකයෙක් ඇතිකරගත යුතු ධර්මතාවයක් නො ඒක. ඒ තමයි භාගිතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ. ඒ වගේම භාගිතුන් වහන්සේ තමයි සාතෘන් වහන්ස මම සාාවකයා. ආන්නේ තැන ඉන්නකොට යමක් බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කරාද අපට යමක් කරන්න කියල කිව්වද ඒ ඕනම දෙයක් එතකොට ඒ සාාවකයන් හැටියට කරන්න පුළුවන්කම ලැබෙනවා. දැම් බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ උන්වහන්සම විකාල භෝජනය පිළිබඳව උන්වහන්සේ දේශනා කරා මේ රාත්‍රය භෝජනය අතහැරලා මේ ඒක බත්තිකව වාසය කිරීම බොහෝම පහසුවය කියලා. මේ ශාසන ප්‍රතිපදාවේ ජීවත්වෙන්න මේ ඒක බත්තිකව ජීවත්වීම හරි පහසුයි. එනිසා ඔබලත් එහෙම වෙන්න කියලා බිසුන් වහන්සේලාට ප්‍රකාශ කරා. එතන හිටිය ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ එකට වැඩිය කැමිති උන්නේ. මේ උන්වහන්සකිව මටනං එහෙම කරන්න බෑ මට සැකයි කිව්ව. ඒත් මේ <laughs> ජීවත් එයිද නැද්ද කියන ප්‍රස්නය ඇතිවේ කියලා. ඉතින් ඊට පස්සේ බුදුරාණන්ස්කිව එහෙනම් ඔයා මේ වලඳර තවපාර කරගන්න <laughs> කුටිට තරංගීල වල්න්නන්න කිව. එතරකුව ඒත් මේ මටනං කුකුස් ඇතිවෙනවා කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරන් වන්සේ නිස්සත් දුන්නා. ඉතින් කාලයක් ගයාට පස්සේ <clears throat> මේ දැම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හික්මෙන්ඩ උත්සාහවත් කරද්ද මේ ස්වාමන් වහන්සේකට උනන්දුන්නේ නෑ ඉතින් අනි ස්වාමන් වහන්සලා ඒ ගැන කාලයක් ගයාට පස්සේ උන්වහන්සේට මෙවා කරා මොකද මේ පිළිබඳව දැන් හැමෝ මතර ගයා බුදුරජාණන් වහන්සේ ධර්මය උත්සාහවත් කරනකොට ඒ පිළිබඳව උත්සාහවත්වීමක් නේන අප සාධය පල කරා. ඊට පස උන්වහන්සේටත් තමන් අතින් ලොකු වරදක් වුණා කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඒ කාරණය මතක් කරා ඉතිං ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා සමහර චූටි කුරුල්ලො ඉන්නවන ඒ චූටි කුරුල්ලන්ට මේ නූලකින් බැන්දත් ඒක පොඩි බන්ධනයක් නෙවේ කිව. ඒක ලොකු බන්ධනයක්ව චූටි කුරුල්ලට කඩාගෙන යන්ඩ පුළුවන්කමක් නෑකිවා. ඒ වගේ තමයි සමහර සද්ධාව නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ඒ වගේ ප්‍රසාධයක් නැත්තං අන්නේ අයට උන්වහන්සේ දාන නීතිරීති අර නූලක් වගේ තමයි. ඒකට ලොකු ඒක බන්ධනයක්. චූරිකුරල්ලට නූල බන්ධනය වගේ. පොඩි දෙයක් කිවත් ඒක කඩාගෙන යන්න බෑ මහා බන්ධනයක්. හැබැයි ඇතකකුට දැංවලකින් බැඳත් ඒක පස්නයන් නෑක ඒකත් කඩාගෙන යනවක ඒවගේ තමයි සද්ධාවන්ත බුදුරජන් වහන්සේ පිළිබඳර වගේ හැඟීමකින් ඉන්නයට මොන නීතිය අද දන්න ඕන නීතියක් ඒවා කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරය වෙලාවේ මගේ සාාවකයන් ඉන්නවා මේ රහතන් වහන්සේලා අනාගාමි මේ සකදාගාමි සෝතාපන්න සද්ධානුසාරයේ දම්මානුසාරය කියල මේ සාාවකයන් ඉන්න උන්වහන්සකිව මේ සාාවකය ඕන කෙනෙකුට මම කිව්වොත්තේම මේ මණ්ඩවකුරත් තියෙන මණ්ඩවකුර මේ එතර වෙන්ඩෝනි උන්වහස කියෙන මේ මණ්ඩවකරින් මට එතර වෙන්ඩෝනි ඒ දන්ඩක් වෙන්ඩ කියලා. එතට ඒ ඕනම සාාවකය ඉදිරිපත්වෙනවා කියන. ඒ දන්ඩක් වෙන්ඩ ඕනම සාාවකය ඉදිරිපත්වෙනවා කියනවා භාගිතුන් වහස ඒ දන්ඩක් වෙන්ඩිකුවත් ඒකත් කරනවා. ඉතිං අර උන් අපේ දියුණුවට යමක් එපා කියන එක නොකරන්න එක සාමාන්‍ය දෙයක් කිව ඉතින් බුදුරජාණන් වන්සේ ඔබට පුළුවන් දෙක කරන්න කියලා. <laughs> ඒ දන්නරක් වෙන්න එක හො දෙක වෙලා කණ්ඩපා කියන එක <laughs> නේද. ඒක නොකරින්ද පුළුවන්කමන්නේක උන්වන්සක වන්නේ සද්ධාවට පත්වෙච්චි. අර වගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලොකු හැඟීමක් ඇතිකර ගත්ත. සාාවකත්තේ පිහිටියපු ඒ සාාවකයන්ට අර උන්වහන්සේ ඒ වගේ දෙයක් කරත් කිව්වත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියනවා. තේනිසා <clears throat> මේ මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය අපිට ඒකයි උන්වහන්සම මේ මුල මැද අග යහපත් ඉතාමත්ම පිරිසුදු ධර්මයක් දේශනා කලති නිසා ඒ ධර්මය කරේ ඒ දේශනා කරපු තතාගතයන් වහන්සේ පිළිබඳව අපි ලොකු සද්ධාවකට පත්වෙන්න ඕනි. එතකොට තමයි මේ ධර්මය කරාපට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉළඟට දේශනා කරන උන්වහන්සේ මේ චචක්ක කැන කරුණු හයේව හයත් දේශනා කරනවා තන් සාදුකං හොඳ ටහන්න ඒවගේම මනසිකරෝතය පිළිබඳව හොඳ සිහි කරන්න කිව්වා. ධර්මයක් දේශනා කරනකට හැම්වෙලේම කියන්නේ ඒ අහන ධර්මය තමන්ගේ නුවනින් විමසන්න කියන විමස විමස බනාහන්ඩ කියන එතකොට තමයි ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. තින් බුදුරජාණන් වහන්සේට පස දේශනා කරනවා ච අධ්‍යත්තිකානි ආයතනානි වේදි තබ්බා. ආධ්‍යාත්මික ආයතන හයත්තින ඒ ආයතන හය දැනගටන් ඕන කියනු. ආධ්‍යාත්මික හය මේ ආයතන හයත්තියන ඒ ආයතන හය පිළිබඳව දැනගණ්ඩ ඕන කියනවා. ච බාහිරාය ආයතනානි බාහිරායතන හයත්තිනෝ ඒ අය ගැනත් දැනගණ්ඩ ඕන කියනවා. ච විඤ්ඥාන කායා විඤ්ඥාන කොටස් හයත් තියෙනවා ඒ පිළිබඳවත් අවබෝධ කර ගණ්ඩ ඕන කියන. චපස්සකායා ඉස්පර්ශ හයත් තියෙනවා ඒ ස්පර්ශය පිළිබඳවත් අවබෝධ කර ගණ්ඩ ඕන කියනවා. චවේදනාකායා මිදීම් හයත් තියෙනවා ඒ පිළිබඳවත් අවබෝධ කර ගන්න කිනවා. ත තන්හාකායා තන්නහාාව කොටස් හයත් තියෙනවා ඒ කොටස් හයත් අවබෝධ කර ගණඩ කියෙන එකයි මේ හයේව හයක් වෙතන තියෙනවා. එක කාරණයකට හයත්තිනේ වගේ හයවා හයක් මෙතන දේශනා කරනවා. පළවෙනික තමයි මේ අජ්ජත්තික ආයතන හයත්තින එක මේ දැන ගණ්ඩෝන කියන අබෝධ කර ගණ්ඩෝන කියන මොකක්ද ආධ්‍යාත්මික ආයතන හය ඕ ඇස කන නාසය දිව ශරීරය මනස එක තමයි ආධ්‍යාත්මික ආයතන හය ඊළඟට බාහිරායතන හය රූප සද්ධ ගන්ධ රස පහස සිතිවිලි <clears throat> ධර්ම කියන්නේ. ඉළඟට <clears throat> ච විඤ්ඥාන කායා විඤ්ඥාන කොටස් හයත්තින මෙතන කාය කියලකෙන කොටස් කියනකයි. විඤ්ඥාන කොටස් හයකුත් තියනවා. චක්ක විඤ්ඥානය සෝත විඤ්ඥානය ගහන විඤ්ඥානය ගිවහා විඤ්ඥානය කාය විඤ්ඥානය මනෝ විඤ්ඥානී. ඊළඟට පස්සකායා ඉස්පර්ස හයත්තියෙනවා. ඇහේ ස්පර්ශය ඊළඟට කනේ ස්පර්ශය නාසේ ස්පර්ශය ඉළඟට දිවේ ස්පර්ශය කයේ ස්පර්ශය මනශය ස්පර්ශය. ඉළඟට වේදනා හයත්තියෙනවා. ඇහේ ස්පර්ශය නිසාමිඳීම් හටගන්නවා. ඊළඟට කනේ ස්පර්ශය නිසාමිඳීම් හටගන්නවා නාසේ ස්පර්ශය නිසාමිඳීම් හටගන්නවා දිවේ ස්පර්ශය නිසාවිඳීම් හටගන්නවා ඉළඟට කය ස්පර්ශය නිසා පාම වේදන හටගන්නවා ඉළඟට සිතේ ඉස්පර්ශවීම <clears throat> නිසා වේදනා හටගන්නවා. ච තන්නහා කායා තන්නා හයත්තින රූප තන්නහා සද්ධ තන්නා ගන්ධ තන්හා රස තන්නහා පොට්ටප තන්නා දහම තන්නා කියලා අන්න තන්නහා කොටස් හයත් තියෙනවා. එතෝට දේශනා කරන බුදුරයන් ච අජ්‍යත්තිකායායතනානි වේදිතබ්බාතිති කෝපනී තං උත්තං කින්චේතම් පටිච්චවුත්තම්. මේ ආධ්‍යාත්මික ආයතන හයත්තිනවා කියලකිවෙමුණ දේවල්ට එතට තමයි කැනමේ ඇස චක්කායතනං සෝතායතනං ගහනායතනං ගිව්වායතනං කායායතනම් මනායතනං ච අජ්‍යත්තිකානි ආයතනානී කැන මේ වට තමයි. ඊළඟට ඒක තමයි එක මේ හයක්. ඊළඟට දේශනා කරන ච බාහිරාණි ආයතන බාහිරායතන තමයි අර රූපායතනය සද්ධායතනය ගන්ධායතනය රසායතනය පොට්ටබ් භායතනය ධම්මායතනය කියන හය. අපේ දක්ව මේ ආයතනය කියන්නමකක්ද දුක හදන තැන් දුක හදල දෙන තැන්වලට තමයි ආයතන කියල කියන්න. මේ හයම නිතරම දුක තමයි නිස්්පාදනය කරලා දෙන්න. සසර දුක නිස්්පාදනය කරලා දෙන හිද තමයි ආයතනය කියල කියන්න. ඉළඟට ච විඤ්ඥානකායා විඤ්ඥානකාය හයත්තියනවා ඒක දැන ගණ්ඩෝන කියනවා. ඒ තමයි කියෙන චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඥානං. එතට ඇහැත් රූපයන් නිසා තමයි චක්කු විඤ්ඥානය කෙනෙක හටගන්නේ. ඇහැත් රූපන් නිසා හටගන්න ඒකට කියලා චක්කු විඤ්ඥානය කියලා. සෝතංච පටිට සජ්්‍යේත. කනත් සද්දේ නිසා හටගන්නවා ඒ විඤ්ඥානයටම ගතිගන්නේ. සෝත විඤ්ඥානි. ඊළඟට ගහනංච පටිච්ච ගංජේට මේ නහයත් ගඳ සුවන්දත් නිසාහට ගන්නවා ගහන විඤ්ඥානය. ගිව්හංච පටිච්ච රසේ චුප්පද්ජති ගිව්හා විඤ්ඥානන් දෙවත් රසයස් නිසා ගිව්හා විඤ්ඥානය හටගන්න. කායංච පටිච්ච පොට්ටබ්බේච උපද්ජති කාය විඤ්ඥානං කයත් පහසත් නිසා හටගන්නවා කාය විඤ්ඥානී. මනංච පටිච්ච දම්මේ චුප්පද්ජති මනෝවිඤ්ඥානං. මනසත් අන්න ධර්මත් නිසා හටගන්නවා මනුවෝ විඤ්ඥානි දම්ම කැන සිතිවිලි. ඒක තමයි විඤ්ඥානකාය හයකිල කියන්න. ඉළඟට <clears throat> ච පස්සකායා ඉස්පර්ස කොටස් හයත්තියනවා. ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඥාන. දැන් ඇහැයි රූපයයි විඤ්ඥානයයි එකතුවෙන. ඒකට කියනවා තින්නන් සංගති පස්සෝ ඒ තුනේ එකතුවට තමයි ඉස්පර්ශය කියල කියන්න. චක්කුංච පටිච්ච රූපේතු උපද්ජති චක්කු විඤ්ඥානම් තින්නන් සංගති පස්සෝ. ඇහැයි රූපයයි නිසා හටගන්නමකක්ද චක්කු විඤ්ඥානය හටගන්න ඒ තුන එකතුවීමට තමයි පස්ස කියල කියන්න. තින්නන් සංගති පස්සෝ කියන්න එක ඒ තුනේ එකතුවීම එකතු වුණු තැන්ට තම ස්පර්ශය කියල කියන්න. ඊළඟට සෝතංච පටිච්ච සද්්‍යයට උපද්ජති සෝත විඤ්ඥානං. අර කනස් සද්‍යයන් නිසා සෝත විඤ්ඥානි හටගන්නවා ඒ තුනේ එකතු නාම්මකද කියන්නේ. ස්පර්ශයතු. ඊළඟට ගහනම් පටිච්ච ගන්දේ චුප්පච්චති ගහන විඤ්ඥානන් තින්නන් සංගති පස්සෝ. නාසියත් ගඳ සුවදත් ගහන නිසා හටගන්නවා ගහන විඤ්ඥානයේ ඒ තුනේ එකතුවට තමයි අන්න ස්පර්ශය කියලා කියන්නේ. ඒවගේම තමයි දිවයි රසයයි ජිවහාවිඤ්ඥානය නාම ඒ තුනේක තුරකින ස්පර්ශය කියලා. කයයි ඊළඟට පහසයි කාය විඤ්ඥාන එකතු නාම ඒකටත් කිනෝ ස්පර්ශය කියලා. ඊළඟට මනසත් ඒ වගේම ධර්මත් මනෝ විඤ්ඥානයක් කියන තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. අන්න එකට තමයි ච පස්ස කායා කැන ස්පර්ශ හයත් තියනවා. ස්පර්ශ කොටසුත් හයත් තියනවා. ඒවගේම වේදනා හයත්වෙන එකත් දැනගණ්ඩෝන කියනවා. <coughs> විඤ්ඥාන වේදනා හයතමයි චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඥානං. ඇහැත් රූපයත් නිසාමකත් හටගන්නේ චක්කු විඤ්ඥානයේ හටගන්න. ඒතුන එකතුවීමටම ගත කියන්නේ ඉස්පර්ශය. එතොට පස්ස පච්චයමකද වෙන්නේ. වේදනාව. අපට සම්පදිදා ඉගෙනගත් ඉස්පර්ශ වෙච්චිගමන් අන්න වේදනාව හටගන්න. ඒ වගේම තමයි කනස් සද්ධයත් නිසා සෝත විඤ්ඥානය හටගන්නවා ඒතුන්නේ එකතුවට කියන ස්පර්සය ස්පර්ශය නිසා තමයි පස්සපච්චා වේදනා. ඊළඟට නාසයත් ගඳ සුවදස් නිසා ගහන විඤ්ඥානි හටගන්නවා ඒතුනේ එකතුව ස්පර්ශයයි ඒ ස්පර්ශය නිසා තමයි අන්න වේදනා හටගන්න. ඊළඟට දිවත්‍රසයත් නිසා ගිව්හා විඤ්ඥානය හටගන්නවා ඒ තුන එකතු ස්පර්ශය ස්පර්ශයති නිසා තමයි අන්න ගිව්වා වේදනාව හටගන්නේ. ඊළඟට කයත් පහසත් නිසා කාය විඤ්ඥානය හටගන්න ඒ තුන එකතු ස්පර්ශය ස්පර්ශය නිසාතමයි වේදනාව හටගන්න. ඊළඟට මනසත් සිතිවිලිත් නිසා මනෝ විඤ්ඥානය හටගන්නවා ඒතුනේ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්න. ඒක තමයි මේ වේදනා හය කියලකැනෙ. ඊළඟට තන්නා හයත්තියනවා ඒකත් අවබෝධ කර ගණ්ඩ කියල කියනවා. තන්නහා හයත්තියනවා. ඒ තමයි චක්කුංච පටිච්ච රූපේ චුප්පද්ජති චක්කු විඤ්ඥානන් තින්නන් සංගති පස්සෝ පසපච්චයා වේදනා වේදනාපච්චයා තන්හා අන්න වේදනාමුල් කරගෙන තමයි තන්නහ හටගන්නේ තොට ඇහැත් රූපයත් නිසා හටගන්නවා චක්කු විඤ්ඥානය. ඊට පස්සේ ඒතුනේ එකතු වෙච්චිගමන් ඒකට කෙන ස්පර්ශය කළ ඒ පස් ස්පර්ශය මුල් කරගෙන හටගන්නවා වේදනාව විඳින දේ පිළිබඳමකක් ඇතිවෙන්නේ. තන්හාාව ඇතිවෙනවා. ඊළඟට කනත් සද්ධයත් නිසා හටගන්නවා සෝත විඤ්ඥානය ඊළඟට ඒ තුනේකතුව ඉස්පර්ශයයි ඒ ස්පර්ශය හේතු කරගෙන වේදනා හටගන්න වේදනා හටකටගෙන තන්හාාව හටගන්න. ඊළඟට නාසියත් ගඳ සුවඳත් නිසා හටගන්නමකක්ද ගහන විඤ්ඥානී. ඒ තුනේ එකතුවට කිනෝ ස්පර්ශය ස්පර්ශ හේතුකටගෙන වේදනා හටගන්න වේදනා හේතුකටගෙන තන්හාාව හටගන්න. ඊළඟට මනංච කායංච පටිච්ච පොට්ටබ්බේ චුප්පජිච කාය විඤ්ඥානං කයත් පහසත් නිසා හටගන්නොමකදද කාය විඤ්ඥානි. ඒ තුන ඒකතුවට කියනු ස්පර්ශය ඒ ස්පර්ශපත්තියෙන් හටගන්නමකදද වේද වේදනාපත්තියෙන් අන්න තන්නාව හටගන්න. ඒ වගේම මනංච පටිච්ච දම්මේච උපද්ජති මනෝ විඤ්ඥානන් තින්නන් සංගති පස්සෝ පසපච්චයා වේදනා වේදනාපච්චයා තන්හා. මනසත් සිතිවිලිත් නිසාහට ගන්නවා මනෝ විඤ්ඥානය ඒතුනේ එකතුව ඉස්පර්ෂය ඉස්පර්ථපත් ඉස්පර්ශය නිසාහට ගන්නවාමකදද වේදනා වේදනාව නිසාහට ගන්නවා තන්හාාව. දැන් අපිට මේක අපිට බලන්න පුළ අපිකිමු රස කෑමක් සිහි කරනු. එතකොටමකදද ඇතිවෙන්නේ. මනසත් ඒ ධර්මත් නිසා මනෝවිඤ්ඥානය හටගන්න නේද දැ ඊට පස්සේ ඒතුන එකතු වෙච්චික මමකක්ද ඇතු වෙන්නේ ඉස්පර්ශය ස්පර්ශය වෙච්චි ගමම්ම අන්න අන්න වේදනාව හටගන්න වේදනාව හේතුකොටගෙනන්න තන්නාව හටගන්න ඒ වගේ මේ සාමාන්‍ය ලෝකයේ අපි ආහාරන් ගහ කරනකටත් එහෙමයි. දැන් දිවයි රසයයි නිසා ගිව්වා විඤ්ඥානය හටගන්නවා. ඒ තුන එකතු වෙච්චිකමන්තමයි ස්පර්සය ස්පර්සය නිසා වේදනා හටගන්න වේදනාටගත්තකමං තන්නාව හටගන්නවා. තන්නාව <coughs> හටගත්තාම තම උපාදාන ඉතුරු ටික සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා චක්කුන් අත්තාති යෝ වදේ යම් කිසි කෙනෙක් කියනවා මේ ඇස ආත්මයක් කියලා කියනවා. සමහරයකෙන මේ ඇස කියන්නේ ආත්මයක් කියලා කැනෙ තමන්ගේ වසගේ පාලනය කරන්න පුළුවන් කියලා. බුදුරන් වහන්සේ කියන එහෙම කීම සුදුසු වෙන්නේ නෑ. හේතුව තමයි චක්කුස්ස උපාදෝපි ප්ඥායති වයෝපි ප්ඥායති. ඇයි හට ගැනීමකුත් තියනවා නැතිවීමකුත් තියෙනවා. එතකොට යමේකාත්මය කියනවනන් එතට මොකදවෙන් ආත්මය නැතිවෙනවා හටගන්න. හටගන්න එක මොකද වෙන්නේ නැති වෙලා යන එනිසා ආමේ ඇස ආත්මය කියන එක කියන්න සුදුසු වෙන්නේ නෑ කියන. මක දැසේ තියෙන ස්වභාවමකද හටගන්නවා ඒ වගේම නැතිවෙන තොට යා කියන ආත්මය හටගන්න ආත්මය නැති වෙනවා කියනවා. ඒ නිසා මේ ඇස ආත්මය කියලා කියන්න පුළුවන්කමක් නෑ කියනවා. මකද දැන් ඇස නිතරම හටගන්නමකක් නිසාද. නාමරූප පච්චයාන් සලායතන එතට එක චක්කා එතනය හටගන්න නාමරූප නිසා. ද නාමරූප නිසා තමයි අපේ ඇස කියන එක ක්‍රියාත්මක වෙන්නේ. දැ මේ මෝතේ ඇස ක්‍රියාත්මක වෙන්න නාමරූප හට ගණ්ඩෝන. අපි කියනවා දැන් අපි ටීවිය එක බල බල ඉන්නවා. දැම්මනු හරි කතාවක් හරි මොන හරි බල බල ඉන්න එතොට අන්න දැන් අපේ සම්පූර්ණම ඇහැත් එක අනිත් නාමරූප ධර්ම ක්‍රියාත්මක වෙන. දැන් අපි කියනවා දැන්තීවක බලබල ඉන්නකොට කවුරු හරි ඉතාමත්ම භයානක සිද්ධියක් ඇවිල එක පාටම කියනවා. එතකොට ඒ සිද්ධියත් එක ඊට පස්සේ මනස ඒ අර කියන දෙයක්ත් එක්ක ඊට පස්සේ කටයුතු කරන්න නේද. ලොකු අලාභයක් කරි හානියක් කරි එතොට දැන් ඉස්සරහ ටීව එක තියෙනවා. එතොට පේනවාද. ටීව එක යන ඒවා හෙම යනවා. එතෝට අපේ හිත් මේ හිත වැඩ කරන්නේ නාමරූප වැඩ කරන්න මොකක් එක්කද. අර කියපු භයානක අපිකි මැස්ටිඩන්ටයක් හරි මරණයක් හරිකිවොත් ඒකත් එක තමයි ඊට පස්ස මනස වැඩ කරන්නේ. දැන් අන්න ඇහැ ආත්මයන්න අර්කද එක්ක මින්ඩපෙ නේද ඒකයි. ඇස තමන්ගේ මේකක්න අර බාහිර දේකට ආයන්නේ නැහැ අර දේත් එකම තමයි ක්‍රියාත්මය කෙනෙතුට ඇස නාමරූප නිසා හටගන්න නිසා තමයි මේ <clears throat> මේ දැ නාමරූප වෙනත් දෙයක්ත් එක් ඒ කියපු සිද්ධිය මේ අහගෙන ඉන්නකොටමකද වෙන්නේ. එතොට නාමරූප වැඩ කරන්න කනත් එක්. එතොට කන ක්‍රියාත්මකනර ඒ නාමරූප නිසා තමයි කන ක්‍රියාත්මක වෙන්න ආ නතකොට ඇස ක්‍රියාත්මක වෙනි නෑ ඒක ඇස ආත්මයන්නම් අන්න මේ <clears throat> ඇස ආත්මයන්නම් ඒක වෙනස්වෙන්ඩ විදිහක් නෑ ඒකයි. ඒ බුදුරන් වසකන ඇසේ ස්වභාවතම උපාදෝපි වයෝපි ප්ඥායිති. හට ගැනීමක් පේනවා නැතිවීමත්තේ නතු රාත්මයක් කිවත්තේ මාත්ම හටගන්න ආත්මි නැතිව නොකින එතට එහෙම වෙන්නේන නේද. අන්න එකයි මේ කියන්නේ තෙරුණදේක. ඉල්ළඟට කියනවා <clears throat> යමෙක් රූප සමහරු කියනවා රූපය ආත්මයක් කියලා කියනවා. එතර බුදුරන් වන්සකෙන ඒකත් කීම සුදුසුවෙන නෑ මකද රූපයේ ස්වභාවයක් හැට ගැනීම වැනිසීමත් තියෙන. එතොට එයා කියන ආත්මය එතකොට මේ රූපය ආත්මයන්න රූපය හටගන්නු නැතු එතුරු ආත්මි හටගන්නු ආත්මය නැති වෙලා යනවා. ඇති ඒ නිසා එහෙම කීම සුදුසු නෑ හේතුව තමයි ඇසත් අනාත්මයි රූපත් අනාත්මයි. ඒවගේම යම්කිසි කෙනෙක් කියනෝ චක්කු විඤ්ඥානය ආත්මයක් කියල. චක්කු විඤ්ඥානය ආත්මයක් කියල කියනම් එතුර කියනවා ඇහේ ස්වභාවයත් මේ උපාදෝ චක්කු විඤ්ඥානය ස්වභාවයත් උපාදෝපි වයෝපි ප්ඥායති හට ගැනීමක් පේනවා නැතිවීමක් පේනවා දැන් අපි හැමදාම විඤ්ඥානයක ආයතනයක් එක්කද තියෙන්නේ චක්කුඥානම හට ගන්නවා කලෙකත්ති නොද නෑනේ ඒ ඒ ආයතන හටගන්නක එක තමයි මේ හමේ හටගන්නකොට මේ විඤ්ඥානය කිරාත්මක වෙනවා. ඉතිේ නිසා කියනො මේ විඤ්ඥානීත් හට ගැනීමක් පේන වයෝ වෙනසීමක් පේනොයි තොට යමෙක් විඤ්ඥානය ආත්මය කියනවනන් ඒ ආත්මයතකොට හටගන්නවා නිතරම නැතිවෙනවා එත ආත්මයක් නිතර ස්තිර එකක්නේ ඒක අහටගෙන නැතිවෙන්ඩ විදිහක් නැහැ. ඒ නිසා එහෙම කීම අන බුදුරයන් වහන්සකින සුදුසු යෙදෙන්නේ නැති කියමනක් කියනු. ඒ නිසා ඇසත් එතොට අනාත්මයි ඊළඟට රූපත් අනාත්මයි චක්කු විඤ්ඥානයත් අනාත්මයි මේ තුනම අපිට ඕනු දෙට පාලනය කරන්න බැර හේතු හට ගැනීමෙන් තමයි හටගන්නේ. එතොට යමෙක්කෙන චක්කු සම්පස්සේ ආත්මයක් කියලා. චක්කු සම්පස්සය ආත්මයක් කියල කියනම්. එතොට ඒකත් සුදුසු නෑ කියනවා. මේ මොකද මේ ඇහේ ස්පර්ශ කියන එකත් හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා. එතොට මේ යමක හට ගැනීමකුත් පේනවන වෙනසීම පේනනම් ඒ ඒ කියන දේ ආත්මයක් වුණොත් එතනමකද ආත්මය හටගන්නු ආත්මය නැතිවෙලෑන තොට තොට ආත්මයක් වෙන්නේ නැහැ. එනිසා ඒකත් යෙදීම සුදුසු නෑකින ආත්මයක් කියලා ගැනීම. එතොට කියනවා මේ ඇහැත් අනාත්මයි ඊළඟට රූපත් අනාත්මයි චක්කු විඤ්ඥානයත් අනාත්මයි චක්කු සම්පස්සයත් අනාත්මයි. ඊළඟට වේදනා යමෙක් කියන ආත්මය කියල බුදුරන් වන්සකෙන ඒකත් සුදුසු නෑඒ කියමන හේතුව තමයි වේදනාවත් හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා. එතොට වේදනාවාත්මය කියනවනං එයා හිතන එයා කියන ආත්මය තොට ඇතිවෙන නැතිවෙන එකත්තම ආත්මය කියලා කියන්න ආත්මය කියලා ගන්න. ඒ නිසා එහෙමකීම සුදුසු වෙන්නේ නෑ එහෙමකීම යෙදෙන්නේ නෑ. එනිසා රූපයත් ඇහැත් අනාත්මයි ඊළඟට රූපයත් අනාත්මයි චක්කු විඤ්ඥානයත් අනත්්‍යය අනාත්මයි චක්කු සම්පස්ත්‍රයත් අනාත්මයි ඒ නිසා හටගන්න වේදනාවත් අනාත්මයි. ඊළඟට කියන තන්නහාාව කියන්නේ ආත්මයක් කියලා. එතොට කියන ඒකත් සුදුස නෑ තන්හාාවත්තියන නිත්‍රම හට ගැනීමත් තියෙනවා අන්න නැතිවීමත් තියෙනවා. එතුට තන්නහාාව ආසකරන දෙ ආත්මය කියල ගත්තොත් අන්න ඒකත් සුදුසුවෙන් නෑමකද ඒකත් අර ඇතිවීමත් නැතිීම තොට තන්නාව ආත්මය කියලා ගත්තොත් එතොට ආස කරන දේ ආසාාව හරමේ හට ගැනීමත් තියනවා වෙනසීමත්තින නිසාඒක ආත්ම වසයෙන් ගැනීම සුදුසුනෑ කියලා කියනවා. එතොට ඇහැත් අනාත්මයි රූපත් අනාත්මයි චක්කු විඤ්ඥානත් අනාත්මයි චක්කු සම්පස්රයත් අනාත්මයි ඒ නිසා හටගන්නා වූ වේදනාවත් අනාත්මය නිසා වේදනා නිසා හටගන්න තන්නහාවත් අනාත්මයි. ඒ වගේ මේ ආයතන හයේම හටගන්න මේ කන ආත්මය කියලා ගන්න සූසනය විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ විදියට ආයතන හය ගැනම විග්‍රහා කරලා බලන්න කියනවා. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයංකෝපන භික්කවේ සක්කාය සමුදයගාමිනී පටිපදා. මහණනි මෙන්න මේකයි මේ සක්කාය සමුදය කියන සක්කාය හටගන්න ප්‍රතිපදාව. සක්කාය කියල කියන්නමකටද පංච උපාදානස්කන්දිට තමයි සක්කාය කළ කියන්න. දම දින්නා රහත් මෙහිණින් වහන්සේගෙන් විසාග කියල උපාසකතුමාහනවා සක්කායෝ සක්කායෝ අයියේ උච්චති ආර්යාවනි මේ සක්කාය සක්කාය කියල කියනවා මේ මොන දේකරද මේ භාගිතුන් වහන්සේ සක්කාය කියල දේශනා කරන්නේ. එතොට කියනවා උපාසක උපාසකය මේ මේ පංචුපාදානස් කන්දේටයි භාගිතුන් වහන්සේ සක්හාය කියල කියන්. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස් කන්දේට තමයි සක්හාය කියල හඳුන්න්නේ. එතට මේ සක්කාය සමුදය කියන පංචුපාදානස් කන්දේ හටගන්නේ කොහොමද කියන එකයි. එතට මේ <clears throat> ඒ තමයි මේ ඇස ඒතම් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා කියල සීකරනො නම් ඒ තුළින් පංචුපාදානස්කන්ධයක් තමයි හටගන්නකි නමකද ඇස හේතුකොටගෙන නිතරම පංචුපාදානස්කන්දය සකස් වෙනකොට අර මේ නිතරම පංචුපාදාන සංධ්‍යත්තම යායමත් නිර්මාණය වෙන්නේ. ඊළඟට රූපය පිළිබඳවත් ඒ විදිහට මේ කල්පනා කරනවනං ඒ තුළිමුත් ආයමත් පංචුපාදානස්කන්ධයක් තමයි සකස් වෙන්නේ. දැම් මෙතර මේ මේ ඇස පිළිබඳව දැන් අපි සාමාන්‍යයෙන් මේ වාක ඉසිහි කරන්න ෑ නෙනේද. වාකිසිහි කරනවද නෑ නෙනේද. දැන් ඇත්තටම ආත්මය කියලා ඇරන්තිනින් දාය අමුතුවෙන් මේ දාගණ්ඩ දෙයක් නැහැ. දැම් මේක දීර්ඝ කාලයක් මේ ඇස කියන එක මගේ කියලා අපි අරගෙන තියෙන්නේ. ඉති ඒ නිසාය අමුතුවෙන් වචන වසයෙන් සමට මේ පාලිබාස අපි හිතෙන පුලන් අපිහෙම තන්නේනම ඒ තම්මම ඒසෝ හමන්සේ ඒසෝ අත්තා කියලා නේද. නේද තාමන් හිතන ඕන නේද. අපි ඒවිදිට ඉතන් නෑන වචන වසයෙන් නමුත් මේවා සංසාරික වසෙන් මේ ඇස කියන එක මගේ කියල අපි අරග නීවර. ඊට පස්සේ දැන් අලුතෙන් අය මේ දාගන්න දෙයක් නෑ දැන්කිමු අපි දැන් අපේ ගේ කියලති නොනේ දැන්ගේ ළඟට ගිල්ල හැමදා මේගේ මගේ මගේ කියලා අමුතින් කියන් දෙයක්ති නොද මගේ කියල දැන් දාගෙන ඉවරයි නේද එනිසා අමුතියෙන් මේමකන්න දෙයන්නේ නමුත් නිතරම ඒක පාවිච්චි කරනකොට ඒ හැම වාරයක් පාසා මගේ කියනදේ ඇතිවෙන නමුත් අර වචන වසයෙන් අමුතින් සමහරලාට ගිහිල්ලා සීකරන්න දෙයක් නැහැ මොකද හේතුව තමයි ඇත්තට බොහෝ කාලයක් මේක මමායනය කරලා ඉවරයි. මමායනය කරලා ඉවරයි මගේ කියලා ග්‍රහණය කරගෙන ඉවරයි. ඒ නිසා යමුතුයෙන් මේ වචන වසයෙන් සමට දාන්න දෙයක් නෑ මේකර මේ හටගත්ත ස්වභාවය තමයි බුදුරජාන් වන්ස කියන මේ විදියට සංසාරක වසයෙන් අපි බොහෝ කාලයක් මේ ඇස මගේ කියල පිරි අරගෙන තියන්නේ ඒ නිසා තමයි මේ පංචුපාදානස්කන්ධය ආය ආයමත් සකස් වෙලා යන්නේ. ඉළඟට <clears throat> දේශනා කරනවා අයංකෝපන භික්වේ සක්කාය නිරෝධ ගාමිණී පටිපදා මෙන්න මෙහෙ විදියට මේක තමයි ප්‍රතිපදාව සක්කාය නිරෝධය කරන ප්‍රතිපදාව. ඒ තමයි චක්කුන් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමුණු පස්සති යංකනෙක් කල්පනා කරනවා නං මේ ඇස කියන්නේ නේතම් මම මාගේ නොවේ නේසෝ හමස්මි මම නොවෙමි නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරන්න ඕනි දැ මේක ඇයි අපි කල්පනා කරන්න ඕන මෙහෙම දාගනති තියෙනවද අපි නෑන ආන ඒ නිසා තමයි මේක අපි නිතර නිතර සී කරලා දැන් ඒ තම්මම නිතියන්නේ මේක මගේ කියලා නිරන්ති නේකයි දාපුදේ දැන් අයින් කරන්න පේ නේද අලුත් ප්‍රෝගෑම් එක කදන්න ඕනි දැන් ඒකයි මේ මේක තියෙන්නේ Eh, අලුතෙන් ප්‍රෝගෑම් කරන්නුන් දැන් අරක දාලතියන එක. Eh, දාලතීන් හින්ද ඒ අමතිීන් දැන් වචන නැතිනවට පස්නයක් නැහැ එක දාගත්ත දෙයක්. දැම් මේ අලුතෙන් මේ <coughs> දාගතයුතු දේ තමයි අන්න ඇහැ කියන්නේ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති අන්න සමනු පස්සති කියන්නේ තං අනු පස්සති ඒක අනුව බලන ඒ විදියට කල්පනා කරනවා කියනකයි. රූපං නේතම්මම නේසෝ හමස්මි නමේසු අත්තා රූපය කියන්නේ නේතම්මම කියන මාගේ නෙවේ නේසෝ හමස්මි කියැන මම නොවෙමි නමේසු අත්තාමාගේ ආත්මය නොවේ. ඉළඟට චක්කු විඤ්ඥානේ නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. චක්කු විඤ්ඥානය කැන්නේ මාගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ. ඊළඟට චක්කු සම්පස්සය එයත් චකු සම්පසය නේ තම්මම නේසු හමස්මින මේසු අත්තා කියලා අන්න සිහි කරන්න කියන. ඉළඟට වේදනාවනේ තම්මම නේසෝ හමස්මින මේසු අත්තා. තන්හාවත් නේ තම්මම නේසු හමස්මින මේසු අත්තා කියලා අන්න සිහි කරන්න කියලා කියනු. මේ විදිහට කාමේ කනත් ඉළඟට සද්දත් සෝත විඤ්ඥානයත් සෝත සම්පස්සයත් ඒ නිසාහටගන්න වේදනාවත් තන්නාවත් ඒ විදිහටම නේතම්මම නේසෝ හමස්මි නමේසුවත්තා කියලා අන්න තං අනු පස්සතික නේ අනුව නිතරම නුවනින් බලන්න කියන. දැම් මේක <clears throat> අපේ ජීවි සක්කහාය නිරෝධ ගාමිණී ප්‍රතිපදාව. මේක තමයි පංචපාදානස්කන්දය පිළිබඳව හට ගැනීම නැති කරන්න තියෙන ප්‍රතිපදා. ඇයිමකද ආයතනය තුළින් නිතරම දුක හටගන්න නේද. ආනේ ආයතනයන් පිළිබඳ අපේ තියෙන මේ ඒ ආත්ම සංඥාව කඩන්ඩ අන්න මේ කැඩුවොත් තමයි මේ දුක කියන එක නිර්මාණය නැතිවෙන්නේ. තිය නිසා තමයි මේ සක්හා නිරෝධය නැති කරන්න නම් මෙන්න මේ විදිහට නුවනින් විමසල බලන්න කියෙන මේක තමයි ප්‍රතිපදාමික තමයි ක්‍රමේ. ඒ විදිහට ආයතන හය පිළිබඳව මේ හයාකාරයකටම සිහි කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උපද්ජච චක්කු විඤ්ඥානං ඇහැත් රූපයන් නිසා චක්කු විඤ්ඥානය හටගන්නවා තින්නම් සංගති පස්සෝ ඒතුන එකතුව ස්පර්ශයයි පසපච්චයා වේදනා. ඉස්පර්ශය නිසාමකද හටගන්නේ වේද ඉතම් විඳීමක් හටගන්න සුකංවා දුක්කංවා සැපයක් වෙන්ඩ පුළුවන් එහෙම නැත්තං දුකක් වෙන්ඩ බදුක්කම සුකං මධ්‍යස්ත වේදනාවක් වෙන්ඩ පුළුවන්. සෝ සුකාය වේදනායි පුට්ටෝ සමානු සැපවේදනාවක් හටගත්තට පස්සමකද වෙන්නේ. අභිනන්දති ඒක සතුටෙන්මකද කරන්න භාරගන්නවාද නැද්ද. භාරගන්නවා. අභිවදති හොඳයි කියලා කියවෙනවානේ ශ ශෝක්න කියවෙන්නේ නේද. ඒකයි අභිවදති කියන්නේ ඒකයි. එක පාටව කියවෙනවා. අභිවදති. අජ්‍යෝසාය තිට්ටති ගැනේ වේදනාව තුළට බැසගන්නවා. අජ්‍යෝසාය තිට්ටති. තස රාගානුසය අනුසතිය තොට හටගන්නමකක්ද ආශාවේ අන්න හටගන්නවා. දුක්කාය වේදනාය පුට්ටෝ සමානු දුක්වේදනාව කටගත් හමකක්ද ප්‍රතිචාර. සෝචති සෝක කරනවා කිලමති කලන්තෙ හැදෙනවා එනො නේද <laughs> පරිදේවති අඩනවා කිනා උරත්තාලෙන් කන්දති කියන්නේ කොට්ටේ ඔළුව ගහගනහෙම අඩන <laughs> පෙරලි පෙරලි යන්නවා ගැන්න ඒකයි ඒ විදියට සම්මෝහන් ආපද්ජති මොකටද පත්වෙන්නේ මුලාවට පත්වෙනවා ඇයි මංකිව දුක හැදුනා මොකක්ද වෙන්නේ නිතරම කිව එදාකිවනේ සම්මහ වේපක්ක කියල මුලාවට පත්වෙනවා. එතට දුක්වේදනාව කටන නොමුකද වෙන්නේ. මුලාවට පත්වන සම්මෝහන් ආපද්ජති කියන්නේ එකයි. ඒ ඔලු ඇත ගානනේ මංමොකක්ද කරන්න කියලා නේද. එහම කියරනේ. තේරෙන්නේ කියලා ඒකයි මේ කියන්න. ඊට තස්ස පටිගානුසයෝ අනුසේතිතුට පටිගානුසේ තමයි ඒකත් එක්ක හැදන්න දුක ඇති කර දේත් එක ඊට පසමකද වෙන්නේ. ගැටෙනවා. එතොට පටිගානුසේ තමයි තොට හටගන්නේ. අදුක්කම සුකාය වේදනාය පුට්ටෝ සමානු. මේ මධ්‍යත්ත වේදනාව හටගත්තට පස්සේ තස්සාවේදනාය සමුදයන් තච්චංග මතයකි හටගැනීම දන්නෙත් නෑ ඊළඟට මේ නැතිවීම දන්නෙත් නෑ ආස්වාදය දන්නෙත් නෑ ආදීනය දන්නෙත් නෑ නිස්සරණය දන්නෙත් නැහැ. එතටම කද හටගන්න අවිද්‍යානුසේ තම හැතිවෙන්නේ. ඇ තේරෙන්නේ න අදුක්කම සූක වේදන වල්ලන්න බෑ එතකොට නිතරම අවිද්‍යානුසේ තමයි හටගන්නේ. <clears throat> සෝවත භික්කවේ <clears throat> සුකාය වේදනාය රාගානුසයන් අපහායි මේ සැපවේදනාවේ අයින් කරන්න තියෙන මොනානුසේද රාගානුසේ අයින් කරන්නඩුවන් දුක්කාය වේදනයි දුක්වේදනෑමකත් දට අයින් කරන්තින පටිගානුෂය. අපපනි විනෝධයත්තා දුරු නොකොට අදුක්කම සුකාය වේදනාය අදුක්කම සුකවේදනාවේ අවිද්ජං කැන අවිද්‍යාව අවිද්‍යානුසය අසමුණහනිත්වා කැන සම්පූර්ණ දුරු නොකොට විනාස නොකොට අවිද්‍යම් පහාය අවිද්‍යාව ඇතහැරල විද්ජං අපහාය අවිද්‍යාව අත් නොහැර ඊළඟට විද්්‍යං අනුපාදෙත්වා විද්‍යාව උපදවා නොගෙන දිට්ටේව දම්ම මේ ජීවිතේම දුක්කත් සන්තකරෝ භවිස්සතීති දුක් නැති කරනවා කියන එකමකද වෙන නේතන්ටානම් විද්ජති ඒක වෙන්නේ නෑ කියනවා. තේරොන්නේ දෙක පටිගානුසේ පටික කියන්නේ තරහා කියන එකට ගැටෙනවා කියනකන ඒකයි. ඒ විදිහට තමයි අර කනත් සද්‍යයක් නිසා සෝත විඤ්ඥානය හටගන්න එතකොටත් අර සැපවේදනාව හටගත්තට පස්සේ බොහොම සතුට වෙලා ඒක පිළිගන්නවා දුක්වේදනාවාටකත්තර පසමකක්ද වෙන්නේ ගැටෙනවා ඊට කැනෙකෙන් සෝක කරනවා කලන්තය හැදෙනවා ඊළඟට අඩනවා වැලපෙනවා අදුක්කම සුකවේදනාව දන්න තේරෙන්නේ හටගරන්න කොහොමද නැතිවෙන්නේ කොහොමද ආස්වාධයක් තේරෙන්න්නෙත් නෑ ආදිනයක් තේරෙන්නේ ඒ නිසාමකත් හටගන්නේ අවිද්‍යානුසේ තමයි හටගන්න. ඒ විදියට ආයතන හයේම මේ විදිහට මේ අවිද්‍යාව ප්‍රහාණය නොකට ඊළඟට විද්‍යාව උපදවා ගන්නේ නැතුව මේ ජීවිතයේ දුක් නැති කරනවා කියන එක වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඉළඟට යම්කිසි කෙනෙක් චක්කුංච පරිච්ච රූපේ චුක්පද්ජති චක්කුඥම ඇහැත් ඇහැත් රූපයන් නිසා චක්කුවිඤ්ඥානය හටගන්නවා. ඒ <clears throat> තුනේ එකතුනාම ඉස්පර්සය හටගන්නවා පස්සපච්චා ඉස්පර්සය නිසා හටගන්නවා වේදේටම් විඳියුතු සුකංවා දුක්කංවා දුක්කම සැපක්කෝ දුකකෝම් සැපදුක් මිශ්‍ර ස්වභාවයක් තෝ සුකාය වේදනාය සැපවේදන පුට්ටෝ සමානු. තැන් සැපවේදනාවක් හටගත්තට පස්සේ නාබිනන්දති. අභිනන්දති කියන්නේ සතුටු වෙන නාබිනන්දති සතුටු වෙන්නේ නෑ නාබි වදති. නාබි වදති ගැන හොඳයි කියලා කියන්නෙත් නෑ නාජ්‍යෝ සාහිතිට ඒක බැසගෙන තියෙන්නෙත් නෑ මොකදර හටගන්නකොටම මොකද සිහි කරන්නේ. අන්න සැපවේදනාවක් හටගන්නකොට අනිත්‍යයයේ කියලා සීකරන. යන්න එතකොට ඒකත් එක්ක සතුටෙන් බාර ගැනීමක් නැහැ. ඉළඟට තස රාගානුසයෝ නානුසේතුට රාග ඇති වෙන්නේ නැහැ. ඉළඟට දුක්වේදනාවක් හටගන්න කොටත් අර වගේ හඬන්න වැලපෙන්න්නේ මේ සෝක කරන්න මේ භාවයට පත්වෙන්නේ නැහැ. හේතුව මොකද මේ එයා මේ ඇසත් අරවිදියට අනාත්ම වසයෙන් ඊළඟට ඒ ඔක්කොම වඩලා තියෙන නිසා. ඒව හටගන්නකොට මර උදේසූත්‍රයකිවේ මේ පහනත් පකැන් පහනේ තෙලුත් අනිත් තියෙනම්. ඊළඟට වැටිත් අනිත් තියෙනම්. සිලත් අනිත් තියෙනම් ආලෝකය අනිත්‍යයයි කෙනෙක අන්න කියන්න දෙයක් නෑකින දැන් වේදනාව හටගන්න සැප වේදනා දුක්වේදන එතකොට එයා අර අවබුධ කරන්න තිනොන දැන් ඇසත් අනිත්තියෙන දැන් කනටනේ ගොඩක් ඇහෙන්නේ නේද දුක්වේදෙන එතට කනත් <laughs> කනත් අනිත්තිය <laughs> සද්දත් අනිත්තිය නම් ඊළඟට මේ සෝත විඤ්ඥානයත් අනිත්තිය නම් ආනේද ඒ තුනේ එකතුවීම නිසා හටගන්න ස්පර්ශයත් අනිත්‍යය නං ස්පර්ශය නිසාහට ගන්න අන්න වේදනාව නිත්‍යය වෙන්න නෑ. මක දර මේ වේදනාව කියන්නේ නිතරමර පහන් මේ පහනේ ආලෝකයේ වගේ ආලෝකය කෙනෙක නිතරම හටගන්න මොකක් නිසාද අර මේ තුන නිසා නමුත් ඒ තුන නිතර මනිතය දැන් අපිට කණෙන් සද්‍යයක් ගැන දුක්වේදනාවක් හටගත්තොත් අපිට අන්න දැනගන්න පුළන් දැම් මේ මේ සද්දෙත් අනිත්‍යයයි කනත් අනිත්‍යයයි. ඊළඟට ඒ දෙක නිසා හටගන්න විඤ්ඥානයත් අනිත්‍යයයි. ඊළඟට ඒ නිසා හටගන්න ස්පර්ශයත් අනිත්තේ නම් අනිච්්‍ය සම්භූතන් කුතෝ නිච්චම් භවිස්සතිකින්. අනිත්‍ය දේවල් නිසා හටගත්ත දේ කොහොමද නිත්‍ය වන්නේ කියලකින්. ඉතිං උන්වහන්සේ ඔය කායික දුක්කෙම හටගන්නකොට ඒ විදියට බලන්න පෙන්නුවත් මේ ගිලාන සූත්‍රය කියලතියෙනවා දැන් කායිකෝ දුකක් හටගත්තාම සිහ පීටගන්න උපන්නංකෝමයායන් දුක්කං වේදන ඔන්න දැම්මට දුක්වේදනාවක් හටගත්තාකින් පටිච්ච. දුක්වේදනාව හටගත්ත මොකන් නිසාද කියල බලන්ඩ කියන. දැ වේදනාව කටගත්තට පසේ දැම් සතිපට්ටාන කියන්නේනේ දුක්කං වේදනම් වේදියමානූ දුක්කං වේදනම් වේදයාමීති පජානාති දැන් දුක්වේදනාව හටගත්තට දුක්වේදනාව හටගත්තා කියලා සිහපීටෝ ගන්න ඉස්සල්ලාම ඊට පස්සේ බලනවා මේ දුක්වේදනාව හටගත්තෙ කුමක් නිසාද. ඇයි හටගත්තේ මොකක් නිසාද පස්ස පච්චයානි නේද ඉස්පර්ශය නිසා තමයි දුක්වේදනාව ස්පර්ශය කියන්නම කදද ම නිස්පර්සය කියන්නේ අන්න ඇහැයි මේ කණගත්තොත් කණයි සද්ධයයි සෝත විඤ්ඥානයයි තුන එකතුව තමයි ස්පර්චය තොට මේ තුනම මනුව ධනිත්‍යයයිනි පහනයි පහන් තෙලුයි වැටි ඉළඟට ආලෝකයයි අනිත්‍යයයිනි එතොට මේ කණ කියන්නේ පහ අපි කියනම් පහන් වැටිය ඉළඟට සද්දේ ගන්නවා තෙල් ඉළඟට ඒ නිසාට ගන්න විඤ්ඥානය පහන්සිල වගේ. එතට මේ තුනේ එකතු තුනම අනිත්‍යයනි නේද. ඒ අනිත්‍ය තුන නිසා හටගන්න අර ඉස්පර්සයත් අනිත්‍යය තුරකින අනිච්ච සම්භූතන් කුතෝ නිච්චම් භවිස්සති. අන්ත්‍ය දෙවල් වලින් හටගත්ත මේ දුක කොහොමද නිත්‍යවන්නේ. එතවට අන්න මේ දුක හටගත්ත යන්න දුක්වේදනාව අන්න අනිත්‍ය හැටියට හෝධ කරගන්න. එතොට කලබල වෙන්න දෙයක් නැහැ. මකද පහනත් අනිත්‍යයයි නේද. එතෝට දැන් මේ ආලෝකය කියනෙකට කරදර වෙන්න දෙයන්න ටික වෙලාකින් පහන්නිමිල යනකොට ආලෝකයත් නැති වෙලා යනු. ඒ වගේ තමයි අර හටගත්ත දුක්වේදනාවත් ඒ හටගත්ත දේවල් අනිත්ති නිසා ඒ ගැන අන්න මේ ඒක ස්තීර දෙයක් නිත්‍ය දෙයක් හැටිට කියන්න දෙයක් නෑ කියනු. ස්තීර හැටියට ගන්න දෙයක් නෑ. අන්න ඒ විදියට බලපුහමන්න මේ රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ ප්‍රහාණය කරන්න පුළුවන් කියෙන අන්නේ ඒ විදිහට <clears throat> දස් මේ රාගානුසයත් ප්‍රහාණය කරලා ඒළඟට සුකවේදනාව විතින රාගානුසේ ප්‍රහාණයකොට ඊළඟට වේදනාවේතියන පටිගානුසේ අදුක්කම සුකා වේදනාවතින් අවිද්‍යානුසය සමූහනිත්වා නැති කළ අවිද්‍යම් පහය අවිද්‍යාව ප්‍රහාණයකොට විද්‍යං උපාදිත්ව විද්‍යා උපදවාගෙන දිට්ටේ දම්මේ මේ ජීවිතේම දුක්කත් සන්තකරෝ භවිස්සති දුක්නැති කරනවා කියනක ථානමී තම් විද්‍යතියන්නේ එක වෙන දෙයක් කියන. අන්න ඒ විදිහට මෙන්න මේ ආයතනයම් පිළිබඳව අන්න බඩල තියෙනවානම් අපිට මේ ජීවිතේම අන්න දුත්ක නැතිකර ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉති මේ විදිහට මේ ආයතනයම් පිළිබඳව අවබෝධ කරගන්නවන උන්වහන්සේ දේශනා කරනවා ඒවම් පස්සම් භික්වේ සුතුවාරියසාාවකෝ චක්කුස්මින් නිම්බින්දති ඇහැ පිළිබඳවත් කලකිරෙනවා. රූපේසු නිම්බෙති රූප පිළිබඳවත් කලකිරෙනවා චක්කු විඤ්ඥානී නිම්බින්දති චක්කු විඤ්ඥානය පිළිබඳවත් කලකිරෙනවා. චක්කු සම්පස්සේ නිම්බින්දති චක්කු සම්පස්සේ පිළිබඳුවත් කලකිරෙනවා. ඊළඟට වේදනාය නිම්මිති වේදනා පිළිබඳුවත් කලකිරෙනවා තන්නහාය නිම්බින්දති තන්නහාව පිළිබඳවත් කලකිරණය වගේ කනත් සද්ධය විදිට ආයතන හය පිළිබඳවම හයාකාරයටම එයා කලකිරීම ඇති කරගන්නවා. නිම්බින් දම් මේ කලකිරී මැතිවුණහමකද වෙන්නේ. විරජ්ජති ඇලෙන්නේ නැහැ විරාගා නොවැලුණහමකද වෙන්නේ. විමුච්චති නිදහස් වෙනවා. විමුත්තිස්මින් නිදහස් වනාට විමුත්තිමිති නිදහස් වනා කියල ඥානය ඇති වෙනවා. අන්න කීනා ජාති ජාතිය අන්න ශේකරාවසි තම් බ්‍රහ්මචරියන් බ්‍රහ්මචරයාව නිම කරායිළඟට කතන් කරණීයන් ආපරං ඉත්තත්තා අවබෝධය පිණිස යමක් තවත් කළ යුතුයි කියලා නෑ කියලා දැනගන්නවා. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ දේශනාව දේශනා කරා ඒ අසාගෙන හිටිය ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමින්වහන්සේලාගෙන් ඉමස්මිංච කෝපන වෙයියා කරමස්මින් භං්ඥමානී මේ දේශනාව අහගෙන ඉන්නකොට සට්ටිමත්තානං හැටක් පමණ බික්කූනං ස්වාමින්වහන්සේ අනුපාදාය ආශ්‍රවයන් <clears throat> අල්ලන්න නැතුව ආසවේ චිත්තාන විමුත්තියෙන් සන්න අරිහත්වයට පත්වනමේ දේශනාව අහගෙන ඉන්නකට ස්වාමින් වන්සල හැට නමක්ම රහත් වනාමේ දේශනාව අවසං වන්නකොට. <clears throat> ඒ නිසා මෙන්න මේ විදිහට මේ ආයතන අපි අවබෝධ කරගත්තොත් ඒ තුළින් තමයි යන්න අපිට <clears throat> ජීවිතේ මේ දුක කියන එක නැතිකරගන්න පුළුවන් වෙන්නේ නිසා මේ ආයතන භාවනාවත් අපේ ජීවිතාබෝධයට විශාල දෙයක් මකද මේ ආයතන මුල් කරගෙන තමයි නිතරම අපේ මේ සංසාර බව පැවැත්ම සකස් වෙන්නේ එකයි මේකට ආයතන ගැනේ නිෂ්පාධනාගාරය පිළිබඳ අවබෝධ කරගණ්ඩු නිතකට තමයි මේ හැදීම කෙනෙක නතර වෙන්නේ. ඉතින් ඒ සඳහත්තමයි බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගන්න මේ අර දුක හටගන්න පංචපාදානස්කන්දය නිරෝධ කරන්න තියන ක්‍රමී තමයි මේ ඇස පිළිබඳවර නේ තම් මම නේසෝ හමස්මි නමේසු අත්තා කියල භාවනා කරන්න කියීන්. භාවනාට ආඩි වෙලා පුළුවන් කරන්න. ඒව විපස්සනා භාවනාවට තමයි අයිති. ඉති මේ විදිටකරොත් අන්න මේකේ පෙන්නන්නේ අරිහත්තේ දක්කාම යන්න පුළන් හේතුව තමයි අර රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ හටගන්න එක නැතිකරගන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වුණොත් නිතරම රාගේ හටගන්නවා ඉළඟට පටිගේ හටගන්න අවිද්‍යා හටගන්න එතකොට උන්වහන්සේ දේශනා කරන්නේ දුක් නැති කරන්න පුළුවන්කමක් නෑ. ඒවා නැතිකරගත්තොත් තමයි ආශ්‍රව නැතිකරගත්තොත් තමයි අනාශ්‍රවෙන්ඩ පුළුවන්කම ලැබෙන්නේ. ඉති එනිසා මේ ටිකෙන් ටික පුරුදු කරන්න බලන්ඩ එතකොට අන්න මේ පංචුපාදානස්කන්දය සකස් කරන එක ආයුපතක් කරා යන එක ටිකෙන්ටික නතර කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොනුහරි පස්න තියෙනවන්ද. ඕ මෙම කරනකට හිත සමාධයට පත්ත නොති. ඕනම මේ භාවනාම එකක් කරනකට දැන් මේ මේ සමාධයට හිත වැටනවා එමට ගැන සමත පුබ්බංගම විපස්සනා පුබ්බංගම සමත කලක විපස්සන අරමුණ නමුත් හිතේ ඇතුළේ අභ්‍යන්ත්‍රික සමාධය වැඩ නොති. මකද ඒකාගතාවයකින් තොරු අපිට කිසිම දෙයක් කරන්න බැහැ ඒකයි. ඒකාගතාවේ නැතුව බැහැ ඉතින් ඒ කරන්න කරන්න ඒකාගතාවය කියනක හිතේ වැඩෙනවා. ඒකයි. අපහසු ඒකන මේකට දුක්කා පටිපදානමේ <laughs> ඕ ගොරෝසු වගේ මෙහෙමයි මේ ඔය මනසිකාරය කියන එක මේ අභ්‍යන්ත්‍රිකව යනකොට බොහොම මේ පහසුවෙන් වෙන දෙයක්. එතකොට අපි දැන් අර සාමාන්‍යයෙන් මේ හිතන හිතනෝ කිනකට වෙහෙස වගේ කෙනවන ටක්ගන්න ඒක සාමාන්‍යෙන් වෙන්න නැහැ. දැන්සාමේ සමත භාවනාවේ අර උපක්ලේ සූත්‍රතියනුන්. දැන් ඒකේ සමාරයට අර <clears throat> විශේෂෙන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ දිවස් නුවන් ලබන්න මහන්සි ගන්නවන. එතොට උන්වහන්සේ ආලෝක දියුණු කරනවා එළඟට රූප දකිින්ද මේ මහන්සි ගන්න ආලෝකි හර. එතොට කියන ඒකේ ඒක උපක්ලේ සැත්තමයි නොම මෙනෙහි කරන්න නැති බව. මෙනෙහි කරන්න නැත්තන් අර රූප බලන්න බැරි වෙනවා කියන. ඉළඟට මේ ආලෝකය දියුණු කරන්න බෑකන ඒක පෙන්න්නේ අමනසිකාර කියලා. මනසිකාර කරත්තමයි පුළුවන් අමනසිකාරය කියන්නේ තුපක්ලේෂයක් හැටිට පෙන්න්න. ඒක. ඉතේ නිසා මේ සිහිකිරීම කියන එක මේ සාමාන්‍යෙන් අපි අර හිතනකොට අපිටනික පීඩාවක් වගේ පෙවුණට එහෙම නෑමකද හැම මේකක් ගත්තාම දැන් දෙහානවල කියනවට කියන සම්මා මනසිකාරම් මන්වාය කැන මනාකොට සීකිරීමට පැමිණ තමයි අර චිත්ත සමාධී ඇති කරගන්න. ඉතිේ විදිහට තියෙනට අපිට අට සාමාන්‍ය තියෙන මේකත් එක තමයි මේ නිර්තයක් අපහසු දෙයක් වගේ තේරෙන් ඉතින් ඒ නිසා මේ විපස්සනා භාවනා කරනකොටත් අභ්‍යන්ත්‍රිකව සමාධිය කියන එක වැඩෙන හේතු මේ එකක්ගතාව නැතුව අපිට සාමාන්‍යෙන් කිසි දෙයක් නෑ සමාධීයට කියන්නේ සමාධි පමුක හැම දේකටම ප්‍රමුකත්වය තියෙන සමාධිය සමාධීතමයි ප්‍රමුකත්වය තියෙන්නේ ඉස්සරහ ප්‍රමුකත්වය දීගෙන යන්න සමාධී නිතන සමඟද සමාධී භංගවෙච්චිකම කරන්න බැහැන ඒකයි සිහියට කැන් අධිපතිය කියලා සහතමයි අධිපත් නායකත්වය තියෙන සමාධී නිතරම ඉදිරියෙන් ඉන්නවා මේ මේ ඒ නිසා මේ සමාධිය සාමාන්‍යයෙන් විපස්සනා වරණකොටත් එත්තර අපමානකට වැරණ ඊට පස්සේ අඩු අය නිතරම විපස්සනා කල් ආය සමතටත් දියුණු කරන ඉර්ජුවම සමත භාවනත්. උන්නමා සූත්‍රයේ උදේ කිවේ නන්දකෝවාතන ඒකව පුන්නමා සූත්‍රය ඒක ඒ කියපු හතර කොටස විශ්ව හිතෙන් දරාගෙන දේ විපස්සනා භාවනාව කරනවා. ඕ ඒ මේ ඒවා මේ අර ගොඩාක් මේ කාලේ ඇත්තටම කට්ටේ සම්මුක වුණහම කරන මේකත් තමයි නිතරම ගේලා කෙනෙකුට දැම් බනක් කියනකිවම ඒක තමයි නිතරම ඇර ඇස රූපය නිත්තේද අනිත්‍යයද ඒටික නේද ඕ ඒක දැන් අපිට ස්වරීව ඒක මේව කරගන්න ඩක් පුළුවන් ඉති ඒකාලෙ ගොඩක් කර සම්මුක වුණහම තමයි දැන් බහ ගැන බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන ගොඩක් අවස්ථාවලදී ප්‍රශ්නෝත්‍ර මේක මේව කරනවා. ඉති ඒකත අපිට තනින් මුත් කරගන්න පුළුවන්. හිතින් හිතන්න පුළන් කැනෙ ඇස කද රූපය ගත්තත් රූපය නිත්‍යයේද නිත්‍යයේද. එතොට අපිම පිළිතුරු සපයන්න රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යය නම් ඒක සැපද්ද දුකක්ද තොට ඒක දුකක්. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඊළඟට වෙනස් වෙලා යනවනම්. එය සලකණ්ඩ සුදුසුද මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය කිර අන්න එක සුදුසු නැහැ. එතොට හිතන්නට මේ රූපය කියන්නේ නේතම් මම මාගේ නොවේ නේසෝ හමස්මි මම නොවෙමි නමේසු අත්තා මගේ ආත්මය නොවේ. ඊළඟට වේදනා සංඥා සංකාර විඤ්ඥාන ඒ විදියට පුළුව. පහම හිතන්න පුළන් එක තමයි හොඳ ගොඩක්ම පහම ඉදලා අයමුලට එනවා අය පහම හිතන ඒ විදිහට මේ තම අපි නුවනිම පුළන් බොල් ප්‍රධාන හේතුව තමයි බෝම හිමීට තමයි කරන්න. එතවට තම මේ අර්ථය කියන එක හිතට වැටෙන්නේ. ඒකයි නුවනින් ඒක යථාර්ථය කියන එක අවබෝධ කරගන්න පුළන්ගේන්නේ අට හිමීට සීකරොත් තමයි. ඒක නිතරම කින යෝනුසෝ මනසිකරෝත නුවනින් සීකරන් සම්ම ප්ඥාය පස්සට මනානුවනින් දකිින්ද කියනවා. ඒ විපස්සනා භාවනතම යොකෝම දේවල්. යථාර්ථයනි ජීවිත අබෝධ කරගත යුතු දේනි දැන් රූපයට තමයි බැඳලඉන්න. ඒ රූපේ පිළිබඳව තමයි සක්කා දිිට්ටී තිනි ඒක මේ අවබෝධ කරගන්න මේක අනිත්‍යය දෙයක් දුකක් ඊළඟට අනාත් මේකන අපි මූලික අවබෝධටෙන්් ඒක තමයි ඒවයි පෙන්න්නන්නේ. අපි දාගන තියන නිතරම නිත්‍යය නිත්‍යය කියල දැන් දාන නිත්‍යය නිත්‍යය කියන එකයි. තුනහුල දැන් කියපු සූත්‍රය ඒක ආයතන පිළිබඳ භාවනාත්මක පටන් ආරම්භයේදී චක්කු විතරක් ගත්තනේ එහෙම එහෙමත් පුළුවන් නැත්නම් ඉතින් අර පුළුවන් මේවා මෙහෙම ටික කාලයක් මේවා කරනකොට මේක ලොකු මේකක් කියන්නේ අමතක වීමක් වෙනවා වගේ වෙන්න හැ ඒක අර අපිට දැන් හුරු නැති නිසා තමයි ටිකක් ලොකු ගොඩක් වගේ නිකන් තේරෙන්නේ ඒ වඩා එකින් එක ඊට පස්සේ මේවා කරගෙන යන්න පුළුවන් ඉතින් එක කොටසක් වුණත් මුලින් පුරු හුරුවෙන්ට කරන්න පුළුවන් ඉතින්. ඇහැ විතරක් කරන්න ඇස මමනුවේ මගේ නොවේ ආත්මනවේ රූප මමනවේ ඉ ඒ වගේ ඒ ඉළඟට විඤ්ඥානී ඉස්පර්ශය වේදනාව ඉළඟට තන්නාව ඒටික මැරගෙන වඩන්ඩ පුළුවන්. නවයි තැරට කාලයක් මෙව කරනකොට මෙවා අමේ හුරු වෙනවා ඉතින් ඒකයි. සක්කාය දිට්ටිය ප්‍රහාණය කරන්න තියෙන කැන ක්‍රමවේදයන්. ඒවැන් අරිහත්වය දක්වාම දිගින් යන්න පුළුවන් ඇති. අඩ දසීල සූත්‍රයකිවේ නේ දෙකම මේකෙන් සෝතාපන්න වෙන්ඩක් පුළන් සකදාගාමීෙන්ඩක් පුල නාගාමීෙන්ඩක් පුළුව මේවයි එක එකෙන කරන ක්‍රමවේදයන් සමාරු ධාතු වසයෙන් බලනවා සමාරු ආයතන වසයෙන් බලනවා සමහරු පට සම්පාද වසයෙන් බලනවා සමහරය නොම ස්කන්ද වසයෙන් බලනවා ඇති එක විදිර බලන සමාල්ලාට ඔක්කොම කරන්න ඕන කෙ එකක් නැහැ මොනහරිකමයකින් සමාට නිදහස් වෙන්න පුළුව ඒක එක බලන ක්‍රම ඉති ආයතන දුළහෙන් උනත් ඕන එකක් කරගෙන එහෙමත් පුළොන් කරන්න ආයතන දුලා කියන්නේ මේ පංචස්කන්ධයට ආහාර සපයන මාර්ගනේ. ඔව් කියන්නේ මේ පංච පාදානස්කන්ධය තියෙන ටිකම තමයි තියෙන්නේ ඉතින්. <laughs> ආයතන වශයෙන් පෙන්නනවා එක එකයි. ස්වාමීන් වහන්සේ කැන ඒකත්තට කරන කැන මොන ක්‍රමේට ඒක මේ වෙනවාද කියලා කැනෙ හරිටම දන්න හැ කැන ඒක පෙන්න්නනවා අර කැනෙ සමාල්ලාට දැන් ආලෝක තිනවලු ඉට පස නැතිවෙනවල ඊට පස රූප බලන්ඩ බැලෙනවා කෙනෙ කර මේ දිවස් නුවන දෙවුණු කරන්න කරන මේකක් ඉති එතොට බුදුරන් බෝස්ථාන් වහන්සේ කරපය එකක් උන්හන්සම කියන්නේ බුදුරන් වහන්ස බෝසත් කාලි කරපය කල්ලා ඊට පස්සේ බලන්න ඇයි මට මෙහම වෙන්න එතුර කියන ම නිමිත් කැනේ මේක මනසිකාර කරන්න තොට නැතිවෙනවාන. එතොට ආලෝක නැතිවෙච්චි ගම රූප පේන්නේ. <laughs> ආලෝක ඇත්ත එක තම බලන් යන එතොට අට රූප නැතිවෙනවන රූප බලන එක. ඉති ඒවගේ ඒකට ඇත්තටම දිවසිනුවන දියුණු කරන එකක තේනිසයි ඇඩි ක්‍රමවේදයක් දන්න ඒක තියෙනවර අමනසිකාරයත් උපක්ලේෂයක් ඇටට නො මෙනෙහි කරන්න ඇතික. <laughs> ඉති මෙනෙහි කිරීම තමයි කරන්න ඕන එක. ඉති ඒකයි මංහට පින්. ඒක මේ ඇත්තටම දිවස් නුවන දියුණු කරන කොට කරන එකක් ඉතින්. ලොකු එහා තියෙන එකක් ඉතින් එච්චර. චක්කු විඥාන ගැන කියද්දී ප්‍රකාශ කළා නාම රූප. ඔව්. ඔව් නාම රූප නිසා තමයි නිතර විඥානික මේ මේ දැමත ආයතන ඔක්කොම නාමරූප නිසාතම හටගන්න. නාමරූප කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඊළඟට රූප තමයි සතර මහා ධාතු. මේවා මෙහෙමයි දැන් තියෙන්නේ මේ එකක් පස්ස එකක් වෙන මේකන්න මේ තියෙන්නේ ෂණකව වෙලා තින අවබෝධ කරගන්න තමයි මේ පෙන්න්න. ඒකන දැන් ඊට පස්සේ අරටිකම අයත් කතා කරන්න නේද වේදනාව කතා කරන ස්පර්සය කතා කරන නේද. දැන් ඒ ඒ දේට ආසන්න මේක තමයි නිතරම සලායතන ක්‍රියාත්ම කරනවා වෙනවනන් ඒ නාමරූප නිසා. එතට නාමරූප නිතරම විඤ්ඥානී නිසා. විඤ්ඥානය නාමරූප නිසා. මේකර අවබෝධ කරගන්න තම මේකින් එක පෙන්නලති නැත්තන් අපිට හැට රූපයක් පෙනකොට මේටිකොක්කොම් වෙලා ඉවර ඊට පස්ස දැන ටිකතම ආය පෙන්න්නන්නේ මේ ඒ දැනටික තම ස්පර්ස වෙනකොට අන්න වේදනාව හටගන්න බුදුරන්සක යම් වේදේති යමක් විදෙනවනන් තන් සංජානති ඒක තමයි හඳුනගන්න යන් සංජානති යම හඳුගන් තම් විජානති ඒක තම දැනගන්නකින් හඳුරගන්න තම දැනගන්නකින. ඒ විදිට. ඒළඟට යම් විජානාති යමත් දැනගන්න තම් පපංචේති ඒකට තමයි කැරෙක් කරගීත යන්නකින්. <laughs> එම නැත්තන් ඒ ඒක තමයි චේතනා කරන්න ඒ චේතනා කරපුහම තමයි මේ <clears throat> කර්ම සකස්සල යන්නේ ඒ විදිහට මේක ඇත්තට මර ෂණකෝම වෙන දෙයක් අවබෝධ කරන්තම එකින්නෙ කරංග පෙන්නන්නේ අපිට අවබෝධ කරගන්න. ඉති ඒවයකයි මුල කියන උඩත්තින යටත්තින මැදත්තින මං එදත්වය පටු සම්පාතිකයන්නේ ඒ ඒ දේට ආසන්න හේතුව තමයි පෙන්නන්නේ. දැ උපදිනවා කියනට ඔක්කමටික් කිලිවරන නේද. මගේ ජාති සංජාති ඔක්කන්ති අබිනිින් බන්ති කන්දාන පාති භාව අනිස්කන්ද පහලල එතට රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන්. ඉළඟට ආයතනානම් පටිලාබූ ඇස කණනාසේ දිව සරේරේ මනස ඒ පතිලාබෙන තම උපතේත උපත කියනකට ඔක්කමටිකත් කියලිවරයින. උපත කියනකොට අරුමේටි ඔක්ක කියලෙවරයි. ඉති ඒ නිසා <coughs> නමුත් මේ ඒ ඒදේට ආසන්න දේතම දැන් ඉපදීමට කැන අපි ජරාමරණ සෝක පරිදේව දුක්දොම් නස්වලට ආසන්නකතම ඉපදීම. ඒක ඒක ඒ ඒදේට ආසන්න දේතමයි පට සම්පාද තියෙන නමුත් යමක් වෙනකොට සනිකවම මේවල ඉවරයි අභ්‍යන්ත්‍රික හදල පිට දිල පිටිපුත් අදල ඇතුළට දීල ඔක්කමට කරලා දෙනවා. ඒකයි මේක පට සම්පාදය අවබෝධන කිරීම නූල් බෝලයක් වගේ ගැට ගැල්ල මේ තියෙන්නේ. මේක ලේසිනෑ කියන <laughs> ලිහාගන්ඩ. අපිට දරාව හේතුඵල නිසා හේතු නිසා හටගත්තේ දේ බලන්නතම යර එක එක හේතු නිතරම් බලන්න අපිට ටක්ගාල මේ දැන් වේදනාව කියනකොට මමකක් නිසාද කියන කෙන්ඩෝන් ඒකයි මේක තියෙන් ආනක පස්ස පච්චයා කියලා ටක්ගාල එන්ඩෝන් ඒක නැට කෙන දුක් වේදනාවක් හටක කින් පටිච්චම කක් නිසාදමට හටගත්තේ එතොට පස්ස පටිච්ච ස්පර්ශය එතට ස්පර්සය මොකක්ද අන්න සලායතන එති ඒ විදියට ටක්ගාල දකිින්ට එතොට අපි ඇසත් අනිත්තිය නම් රූපත් අනිත්‍ය නම් චක්කු විඥානත් අනත්තන ඒතුනේ එකතුවත් අනිත්‍ය නම් හටගත්ත වේදනාව නිති වෙන්නේ නැහැ. එතවට අන්න හටගත්ත වේදනාව දැන් තියෙනවා කියන පස්නෙත් එක්කෙන අපිට ගැටලුව තියන් විඳීම කටගන්නකොට අපිට තියෙන මන සංඥාවද. නිති සංඥාව. තියෙනවා කියන හැගේ මේකත් තින ඒකයි අප අයින් කර ගණ්ඩ දඟලන්නේ. දැම් මේ හටගත්ත දේවල් අපි දන්නවා නම් අනිත්තයකිල මේකත් එක ලොකු පස්්නයක් නෑ මේකත් අනිත්‍යයි. මකද හටගත්ත හේතු අනිත්‍යයනි. අරගැන අනිච්ච සම්භූතන් කුතු නිච්චම් භවිසට අනිත්‍ය දේවල් හටගත්ත දේ කොහොමද නිත්‍ය වෙන්නේ එකත් අනිත්‍යය. සිතුවිලි චේතනා කියන්නේ වෙනස සිතිවිලි චේතනාවත් සිතිවිලිවලට අයිතිකතමයි චේතන මේ චේතනාවකෙන් සිතිවිලි කැන හිතට හටගන්න අරමුණු. මේ සිත විලිකැන අරමුණු දැන් අපිකෙමු රූපයක් බල්ල තියනවා කියලා අතීත් ඒ අරමුණ මනසින් ඇරගෙන අපි කල්පනා කරන එකටම සිතිවිල්ල කියන්නේ. තෙරනද? දැන් ඇහෙන් ගත්තේ දේවල් කනෙන් අහපු අනාසයෙන් ගඳ සුවද රස ඔක්කෝම මනසින් ඊට පස්ස අපි අය මේම කරන එතකොරතම ඒව සිති විලි කියලක ඒවත් එක්ක ඊට පස්සේ මේ අර චේතනා ඔක්කොම ඊට පස්ස වැඩ කරනවා එනම් හතයි අද දිනේදිස් සෑම දෙනාම ඉතාම සද්ධහය කවරුවෙන් බත්තිය යුතු දෑසන පටම් මේ මෝද දක්වා සිතකය වචනය කියන තුන්දර මෙහෝලා අපේ පංචනීවරණ යටපත් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් වැඩන විදිහට අපි බොහොම සද්ධාවෙන් ගෞරුවෙන් යුතුව මේ ශාසන ප්‍රතිපදාවේ යෙදේවාසනය කරා නෙක්කම්ම ජීවිතයකට පත්වෙලා අපි මේ කවුරුත් මේ කටයුතු කරන්නේ මේ සෑම ආකාරයකින් අපේ ජීවිතයට මහා වටිනා කුසල සත්‍යයක් කුසල සම්භාරයක් අත් පත්වෙනවා. අනිත්‍ය විශේෂයම බුදුරැන්නා සදේශනා කරන විශාල කුසලයක් හැටිට ලෝකේ සෑම පින්කමක්ම කුසලයක්ම පරද්දෝර ලැබෙන පුුණ්‍ය කර්මයක් පුුණ්‍ය සත්‍යයක් කුසලයක් තමයි මේ අනිත්‍ය සංඥාව වැඩීමෙන් ලැබෙන පින ඉතිං අපි ඒ අනිත්‍ය සංඥාව මෙනෙහි කරා කතා කරා සිහිකරා ඒවගේම භාවනාවසයමුත් වැඩුවා ති මේ සෑම ආකාරයකින් අපේ සිතේ විශාල කුසල සත්‍යයක් පුුණ සත්‍යයක් අත්පත් වෙනවා ඒ මේ උදාරතර පුුණ්‍ය ධර්මියන් නමින් මේ පරලුවගේ යම්තාක් ඥාතින් වෙත්නම් සිරු ඥාතීන්ට මේ පින් අන්මෝදං කරමු ඒ සියලු ඥාතීන් සේතිං කරගත් පිනක් හැටියට දැකළ සාදු කියලමේ පින් අනුමෝදංවේවා මෙපින් අනුමෝදංවීමෙන් ඒ අයගේ ජීවිත සුවපත් කරගන්ට මේ පින උපකාරවේවා කියල පින් අනුමෝදං කරවා. ඒ වගේම සීලු දෙවියන්ට මේ පින් අනුමෝදං කරමු සීලු දෙවියෝ මේ පින් දැක අනුමෝදං වේවා සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන්ත අමාමහ නිවෙනින් සැනසේවා කියල පින් අනුමෝදං කරමු. ඒවගේම මේ රැස්කරගත්තා උදාාරිතර පුුණේ ධර්මයන් ගේ සත්‍යයෙන් මේ <clears throat> උතුම් වැඩසටහන මෙහවා ගන්න සෑම ආකාරයකම ඒ උදවපකාර කරන ගෞරණීය මහා සංගරත්නයටත් ඒ වගේම ඇපපස්ථාන කරන දානමාන පූජාකරපුයේ සෑම පින්නතුන්ටත් මේ උදාරපුුණ සත්‍ය ආනුභාබලින් හා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාබලින් සෙතක් වේවා සාන්තියක් සැනසිල්ලක් යහපතක් උදාපත්වේවා ආයුරාරෝග්‍ය සම්පත් අභිහරදනය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවේ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාධියකින් කිසිමන්තරාවක් නොමවේවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළේ සැමදනාටම තවතවද්දානාදී පින්කං සීලාදී ගුණධර්ම සමත විපර්ශනා භාවනාවන් දියුණු කරගන්න සතවර්ෂාධී කාලයක් දීර්ඝා ශම්පත් ලැබේවා කියලපියාසිරවාද කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා අවධාරතර පුුණි ධර්මියන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු භා බලයෙන් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිර්වාද බලයෙන් මේ සැම දෙනාටම සෙතසාන්තය සැනසිල්ල යහපත උදප්පත්වේවා නිදුක් නිරෝගී ශුවපත් භාවය ලැබේවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ මේ වගේ තවතවත් සීල සමාධ ප්‍රඥා ධර්මයන් දියුණු කරගන්න මේ වගේ උතුන් අවස්ථාවල් වලට සභාගවෙන මේ හැම දෙනාටම සත්‍යය දහරේ වාශනාව ලැබේවා කිලප ආශිර්වාද කරනවා. ඒ වගේම ඉදිරි අනාගතයේ නිදුක්ව නීරෝගිය සුවපත්ව දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමතිපාශනා භාවනාවන් දියුණු කරගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසේ පැමිණි වදාළ අජරාමරසාන් තමා මහ නිවිනින් සැනසීම පිණිසමේ උඩාර්තර පුුණි ධර්මියන් හේතු වාශනාවේවා කියල ප්‍රාත්නා කරගන්න. දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කර. ඉඩංවෝඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉඩංවෝඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉඩංවෝඥාතිනං හෝතු සුකිතාහුන්තු ඥාතයෝ එතාවතාච අම්මිහි සම්බදම් පුං්ඥ සම්පදං සම්බේදේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා ඉත්තාවතාචයම්මිහි සම්බෙදම් පුං්ඥ සම්පෙදන් සම්බිත් අනුමෝදන් සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුං්ඥ සම්පෙදං සම්බී සත්තානුමෝදන්තු ඉමිනා පුං්ඥකම්මේන මාමී පාල සමාගමු සතං සමාගමුහෝතු ඉයාව නිබ්භානපත්තියා ඉදම්මී පුං්ඥකම්මං ආසවක්ඛයාවහං හෝතු සබදුකා පමුංචතුූ